ස්වාමීන් වහන්සේ අර මුල් ප්‍රශ්නයක් අහපු අර අඳුර ගැන අහපු මහත්මයා හෝ මහත්මිය අහලා තියෙන තවත් දෙයක් කියලා තියෙනවා ස්වාමින් වහන්සේ අඳුර ගැන කිව්වේ නිශාචර නිසාචර සතුන්ට වගේ අඳුරටනේ ඒ සතුන්ගේ ඇස් පෙන්නේ කියලා. නෑ අපටත් පේනවා. දැන් අන්ධකාරයේ එකපාරට එළිය නැති වෙලා අඳුර වෙච්ච ගමන් අපිට මොකුත් පේන්නේ හැබැයි අඳුරේ හොඳට S2 අරගෙන හොද්දට අවධානය යොමු කළොත් ටික වෙලාවක් යනකොට අපිට දේවල් ටික ටික ටික ටික පැහැදිලිව පේන්න ගන්නවා. එහෙම කරලා බලන්න නිසාචරයින්ට විතරක් අපේ ඇහත් යම් ප්‍රමාණයකට අඳුරට හුරු කරන්න පුළුවන්. හැබැයි ඊට පස්සේ එහෙම බල බලා ඉන්නකොට එකපාරට එළියක් වැටුනොත් එහෙම ඒක දරා ගන්න අමාරු වෙන්න පුළුවන් හැබැයි. ඊට පස්සේ ආය ආලෝකයටත් අපි හිමින් හිමින් සැරේ වොන අනුක්‍රමයෙන් පුහුණු වෙනවා.